بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් قل أعوذ برب الفلق من شر ما خلق ومن شر غاسق إذا وقب ومن شر النفاثات في العقد ومن شر حاسد إذا حسد නබිවරයාණනි පවසව. අරු නෝදයෙහි පරමාධිපතියාණන්ගෙන් මම ආරක්ෂාව පතන්නෙමි. ඔහු නිර්මාණය කළ දේවල්හි හානියෙන්ද අඳුරතුළ පිවිසෙන ගනාන්දකාර රාත්‍රයේ හානියෙන්ද තවද ගැට මත මතුරා පිමින ස්ත්‍රීන්ගේ හානියෙන්ද ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කරන විට ඔහුගේ හානියෙන්ද ආරක්ෂාව පතන්නෙමි.